වාරයේ ධර්මානුශාසනා පාඨන දේශිකානම් වහන්සේ යක්කල බෝධිගාම භාවනා මධ්‍යස්ථානාධිපති කොළඹ ප ဋ ාහන ධර්ම සභාවේ අනුශාසක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරතොට වෙස්සබු ස්වාමින් වහන්සේයි Thank you. සැබෑවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියවමු. අවසරයි ස්වාමීනි.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 අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ ධම්මපදයේහි සඳහන් වන අපමාද වග්ගයට අයිති ගාථා ධර්මයක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවෙහි වාසය කරන අවස්ථාවක උන්වහන්සේ චතුප්පාත ඥානයට සමවැදිලා මේ ලෝකයේ සත්වයෝ මැරෙන උපදින ආකාරය පිළිබඳව නුවණින් දුටුවා. චතුප්පාත ඥානය කියලා කියන්නේ මැරෙන උපදින සත්වයන් පිළිබඳව දකින්න පුළුවන්කම ඇති විශේෂිත ඥානයක්. මේ ඥානයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ලෝකයේ අනන්ත අපරිමාණ සත්වයින්ගේ මරණය ඒ සමග ඉපදීම උන්වහන්සේ මේ නුවණින් දැක්කා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කොතැනක වැඩ ඉන්නවද කියලා නුවණින් බලන අවස්ථාවෙහි තථාගත බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දුටුවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චුතුප්පාත ඥානයෙන් යුතුව මැරෙන උපදින සත්වයින් දකින බව තථාගත බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ආලෝක ධාරාවක් නිකුත් කරලා මේ ගාථා දේශනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඇසෙන පරිදි දේශනා කොට වදාලා. පින්නතුනි අපි දන්නවා මේ ලෝකයේ උපදින සත්වයන් නැවත නැවත මේ සංසාරේ අති දීර්ඝ කාලයක පටන් ඉපදෙමින් මැරෙමින් මේ සංසාර චක්‍රය තුල ගමන් කරනවා මේන් මිදෙන්නට ඕන කරන අවශ්‍ය ගුණනුවණ පිළිබඳවයි මේ ගාථා දේශනාව තුළ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පමාදං අප්පමාදේන යදා නුදති පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝසෝ කිනින් පජං පබ්බ තත්ත්වව බුම්මත්ථෝ පබ්බ තත්ත්වව බුම්මත්ථේ ධීරෝ බාලේ අවෙක්කති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් පර්වත මුදුනේක ඉඳලා පහළ වාසය කරන ඉන්න අය පැහැදිලිව දැක ගන්නවා වගේ ප්‍රඥාව දියුණු කරපු ප්‍රඥාවන්තාය බාලයන් දකින්නෙත් අන්න ඒ විදිහට කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපට පැහැදිලි කරනවා මේ සංසාරේ නැවත නැවත උපදින නැවත නැවත මැරෙන මේ සසර ගමනේ යෙදීමට හේතු වන බාල ධර්මතාවයන් පුරුදු කරන අය මේ සසර ගමන නවත්වන ලද ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ මුදුනට නැගපු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බාලයන් දකින්නේ මේ කඳු මුදුනේහි සිටින කෙනෙක් පහළ වාසය කරන අය දකිනවා වගේ කියලා. පින්නතුනේ පමාදන් කියලා කියනකොට අපි දන්නවා අපේ අභ්‍යන්තරය තුල ඇතිවන ප්‍රමාද වීමට කරුණු පමාදං අප්පමාදේන මේ ප්‍රමාද වීමට හේතු වන කරුණු අප්‍රමාදයෙන් යුතුව යදා කියලා කියන්නේ යම් කිසි දවසක නුදති කියන්නේ දුරු කරනවා. ප්‍රමාදයට හේතු වන දේවල් අප්‍රමාදයෙන් යුතුව යම් කිසි දවසක දුරු කරනවා. කවුද? පඬිතෝ නුවණැත්තා. එහෙමනම් නුවණැත්තාගේ ස්වභාවය තමයි ප්‍රමාදයට හේතු වන කරුණු නැති කිරීම එය නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ අප්‍රමාදයෙන් යුතුවයි. පින්නතුනි ප්‍රමාදය කියලා කියනකොට අපි දන්නවා පමා නොවීම මෙතනදී මේ පමා නොවීම කියන මේ වචනය එහෙම නැත්නම් අප්‍රමාදය පින්නතුනේ ප්‍රමාණ ප්‍රමාද නොවන්නේ කොහොමද කියලා යම්කිසි කෙනෙක් කල්පනා කරනකොට කුමක් සඳහාද ප්‍රමාද නොවන්නේ එහෙමනම් මේ සසරින් එතර වීම සඳහා නැවත නැවත ගමන් කරන මේ සංසාර චක්‍රයෙන් එතර වීම සඳහා ප්‍රමාද නොවීම එහෙමනම් ඒ ප්‍රමාද නොවීමට උපකාර වෙන්නේ අපි දන්නවා අප්‍රමාද වීමයි පින්නතුනි අප්‍රමාද වීම කියන මේ වචනය අපි තුල ඇති කරගත යුතු වන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන් මේ ආධ්‍යාත්මය පුරුදු කිරීම තුළ බුදුරජාණන් වහන්සේ අප්‍රමාද වීම පිළිබඳව පැහැදිලි කරන්නේ යම් කෙනෙක් සති සම්පජඤ්ඤයෙන් යුතු වෙනවා නම් අන්න එහෙම කෙනෙක් අප්‍රමාදී පුජ්‍යලයක් වෙනවා. අප්‍රමාදී පුජ්‍යලයාගේ ස්වභාවය තමයි සෑම අවස්ථාවකම කම්මැලිකම කුසීත බව මෙවැනි දුර්ගුණයන් සිතෙන් ඈත් කරලා වීරිය උපදවාගෙන සෑම අවස්ථාවකම ගුණනුවන සඳහා ක්‍රියාත්මක වීම. එහෙමනම් මෙතනදී අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ ගුණනුවන සඳහා ක්‍රියාත්මක වීමයි. ගුණනුවන සඳහා ක්‍රියාත්මක වෙන පුජ්‍යලේ තමා තුළ තිබෙන ශ්‍රද්ධා වීරියය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන් පුරුදු කළ යුතු වෙනවා එවැනි මේ ආධ්‍යාත්මයේ තුල වැඩෙන්නට අවශ්‍ය කරන ගුණනුවණ පුරුදු කරගත් පුජ්‍යලයා තමයි මේ සසර ගමන නවත්වන අප්‍රමාදී පුජ්‍යලයක් බවට පත් වෙන්නේ ඒ අප්‍රමාදී පුජ්‍යලයා තමයි මේ සසර ස්වභාවය තේරුම් අරගෙන ජීවිතේ ජය ගැනීම සඳහා උනන්දු වන්නේ. ඉන් මෙහා පැත්තේ කල්පනා කරනකොට ජීවිතේ මෙලව දියුණුවත් මෙලව සැනසීමත් ඇති කර ගැනීමටද හැකියාව තිබෙන්නේ අප්‍රමාදී පුජ්‍යලයා තුලයි. යම්කිසි කෙනෙක් Tamange ජීවිතේ ඕනෑම කටයුත්තක් සඳහා කුසීත වෙනවා නම් කම්මැලි වෙනවා නම් පසුබානවා නම් එය දියුණුව වළක්වන පිරිහීමට හේතු වන ස්වභාවයක් බව අපි දන්නවා. එහෙමනම් මෙලව පරලව දෙකටම ජීවිතේ සැනසීම සඳහා හේතු වන්නේ අප්‍රමාද වීමයි. ප්‍රමාද වීම මුල් කොටගෙන ජීවිතේ කොච්චරනම් පිරිහීමට පත්වෙච්ච අය සමාජය තුල ජීවත් වෙනවද? ප්‍රමාද වීම තමාගේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඇති අදක්ෂ භාවය ඒ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අදක්ෂ වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ගුණාත්මක භාවයක් තමාගේ ආධ්‍යාත්මය තුළ වැඩි නැති නිසායි. එහෙමනම් යම් කිසි කෙනෙක් ප්‍රමාද නොවි අප්‍රමාදේව කටයුතු කරන්නට නම් ඒ සඳහා උපකාර වන සුදුසුකම් තමා තුළ ඇති කරගන්නට ඕන කරනවා. ඒ සුදුසුකම් ඇති නොකරගන්න කිසිවෙකුට මේ අප්‍රමාදී ගුණය තමා තුළ ඇති කර ගැනීමට අපහසු වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් අප්‍රමාදී භවෙන් යුතුව ප්‍රඥාව සකස් කරගන්න පුජ්‍යලයා එතකොට මෙතනදී මේ අප්‍රමාදී භව කුමක් සඳහාද හේතු වන්නේ ප්‍රඥාව සඳහා හේතු වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ ප්‍රඥාව නැමැති ත්‍රාසාදයට ප්‍රඥාව නැමැති මේ ගොඩනැගිල්ල මුදුනට නගින පුජ්‍යලයා එහෙමනම් එයා අප්‍රමාදී පුජ්‍යලෙක් මොකද්ද මෙතන මේ ප්‍රඥාව නැමැති ගොඩනැගිල්ල කියලා කියන්නේ යථා ස්වභාවය දකින ප්‍රඥාව යථා ස්වභාවය දකින්නයි කියලා කියන්නේ පින්නතුනි අපි දන්නවා අපි දකින ආකාර කිහිපයක් තිබෙනවා එකක් තමයි ප්‍රඥාවෙන් නුවණින් යුතුව යමක් දැනගැනීමේ අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා. අනිත් එක තමයි මේ අපේ S දෙකෙන් දකින ප්‍රමාණයට පමණක් සීමා වීම. එතකොට සෑම අවස්ථාවකම මේ අපේ පියවි S දෙකට නොපෙනෙන පියවි ඇස් දෙකට අරමුණු කරන්නට බැරි ධර්මතාවයක් මේ සෑම දෙකම පවතිනවා. අන්න ඒ ධර්මතාවය තේරුම් ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම නම් යථාව බෝධය නම් වූ මේ ප්‍රඥාව ඒ ප්‍රඥාව තමයි හේතු වන්නේ ආධ්‍යාත්මිකව ඇතිවන බාල ධර්මතාවයන් ප්‍රහීන කරන්නට ඒ බාල ධර්මතාවයන් ප්‍රහීන කළ පුජ්‍යලයා ශෝකයෙන් වැළකීලා නිසෝකී පුජ්‍යලයක් බවට පත් වෙනවා එහෙමනම් පින්නතුනි මෙහිදී අප්‍රමාදය දියුණු කර ගැනීම අප්‍රමාදය භාවිතා කිරීම එය ආධ්‍යාත්මයේ තුල සකස් කර ගැනීම ධර්මතාවය පිළිබඳව යථාව බෝධයේ පිළිබඳව වඩාත් අවබෝධ වීමට උපකාරී වෙනවා. ඒ ධර්මතාවය අවබෝධ කරගත් පුජ්‍යලයා නිස්සෝකී පුජ්‍යලයක් බවට පත් වෙනවා. කොහොමද මේ නිස්සෝකී පුජ්‍යලයක් බවට පත් වෙන්නේ? ඒ සඳහා උපකාර වන පුරුදු කරගත යුතු ගුණධර්ම පිළිබඳව වැඩි යුතු ධර්මතාවයන් පිළිබඳව අපි තේරුම් ගන්නේ. පින්නතුනි අප්‍රමාදී පුජ්‍යලයා සෑම අවස්ථාවකම සතිය භාවිතා කිරීමට පුරුදු වෙනවා. අප්පමාදෝ නාම සතියා අවිප්පවාසෝ යන මේ වචන විග්‍රහය තුල තිබෙන්නේ අප්‍රමාදේ පුජ්‍යලයා සෑම අවස්ථාවකම සතියෙන් වෙන් නොවි වාසය කිරීමට පුරුදු වෙනවා. එතකොට සතියෙන් වෙන් නොවේ වාසය කරනවා කියලා කියන්නේ තමා අරගන්න සෑම අරමුණකම සතිය පිහිටවන්නට උනන්දු වෙනවා. සතිය පිහිටවනවායි කියලා කියන්නේ එතන ඒ සෑම අවස්ථාවකම අරමුණු පිළිබඳව කෙලෙස් ඉපදවීමට ඒ වගේම මුලා වීමට ආත්ම වශයෙන් ගැනීමට මේ වගේ වැලකී එහි යථා ස්වභාවය දකින්නට සුදුසු පරිදි මේ සිත පිහිටවීමයි එතකොට මේ ආකාරයට සතිය පුරුදු කරන පුජ්‍යලයා ඒ සතියෙන් යුතුව සෑම අවස්ථාවකම තමා කරන සියලු දේ පිළිබඳව මනසේ අවබෝධ කර ගැනීමක් ඇති කර ගන්නවා. මනසේ අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ ඒ සිදු කරන සෑම කටයුත්තකදීම පහළවන්නා වූ සෑම සිතුවිලි පිළිබඳවම සිදු කරන්නා වූ සෑම ක්‍රියාදාමයක් පිළිබඳවම මනා ලෙස සිත පිහිටවන්නට පුළුවන්කම ඇති කරගන්නවා. මනා ලෙස සිත පිහිටුවීමට උනන්දුවන, පුරුදුවන, පුහුණුවන පුජ්‍යලයා තමාගේ ආධ්‍යාත්මය තුළ මේ විසිරුණා වූ සිතුවිලි ඒකාග්‍රතාවයේ තුලින් එක්තැන් කර ගැනීමට පුරුදු වන පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙමනම් ප්‍රඥාව උපදවා ගන්නට ප්‍රඥාව පුරුදු කර ගන්නට භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ සිතෙහි තිබෙන ඒකාග්‍රතාවය තහවුරු කර ගැනීම තුලයි. සතියෙන් කරන්නේ අප්‍රමාදයෙන් කරන්නේ මේ විසිරුණා වූ සිතුවිලි ඒකාග්‍රතාවයට පත් කර ගැනීම. විසිරුණා වූ සිතුවිලි තිබෙන පුජ්‍යලයාට යම් දෙයක් අවබෝධ කරගැනීමේ හැකියාව ඇත්තේ නැහැ. විසිරිච්ච සිත සෑම අවස්ථාවකම කලබලකාරී නොදැමුණු යමක් තුල ස්ථිර වශයෙන් පිහිටවන්නට බැරි යමක යථාර්ථය අවබෝධ කරගන්න බැරි මුලා වූ පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙමනම් යම් කිසි කෙනෙකුගේ සිත විසිරීලා තිබෙන ඒ වගේම ඒකාග්‍රතාවයට පත් කරගන්න බැරි සෑම අවස්ථාවකම තමා කරන කියන දේ පිළිබඳවද හරිහැටි අවබෝධයක් නැති පුජ්‍යලයක් බවට පත් වෙනවා. තමා කරන කියන දේවල් හරිහැටි අවබෝධයක් නැති මුලා වූ එවැගේම නියමාකාරයෙන් යමක සතිය පිහිටවන්නට බැරි පුජ්‍යලයා සෑම අවස්ථාවකම මෝහයෙන් මුලාවෙන් ක්‍රියා කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙමනම් ඊළඟට මේ මානසික ස්වභාවය තේරුම් අරගෙන ඔහු පුරුදු කරනවා ඒකාග්‍රතාවයට මේ සිත පුරුදු කරන්නට. ඒකාග්‍රතාවය කියලා කියන්නේ යම් අරමුණක පිහිටවන්නට සුදුසු ආකාරයට මේ මනස සකස් කර ගැනීම. ඒකට අපි කියනවා ඒකාග්‍රතා. ඒකාග්‍රතාවය යම් අරමුණක සිත පවත්වා ගන්නට වැඩි වෙලාවක් යම් අරමුණක සිත පවත්වා ගන්නට පුරුදු කර ගැනීම මේ විදිහට මේ සිතෙහි තිබෙන විසිරුණු බව අරමුණු කරා ශීඝ්‍රයෙන් ගමන් කරන ඇදී යන මේ මානසික ස්වභාවය වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට ඒකාග්‍රතාවයට සිත පුරුදු කරන පුජ්‍යලයාටයි. ඒකාග්‍රතාවයට සිත පුරුදු කිරීමට අවශ්‍ය වන්නේ මෙහි තිබෙන මේ සිතේ විසිරුණු බව දැනගෙන එය වලක්වා ගැනීම සඳහා යම් අරමුණක සිත භාවිතා කරන්නට පුරුදු කරන්නට උනන්දු වීම බුදුරජාණන් වහන්සේ ඒකාග්‍රතාවය පුරුදු කර ගැනීම සඳහා අරමුණු වශයෙන් අපට කර්මස්ථාන වශයෙන් සතිපට්ඨාන සූත්‍රය තුල සතිපට්ඨාන එහෙම නැත්නම් මේ සතිය ඒකාග්‍රතාවය පිහිටවීම සඳහා සුදුසු ආකාර හතරක් පිළිබඳව දේශනා කොට තිබෙනවා. එහි භාග්‍යවතුන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව මේ සතිය පුරුදු කරන ආකාරය ඒකාග්‍රතාවයේ පුරුදු කරන ආකාරය මුලින්ම පැහැදිලි කරනවා සතෝව අස්ස සති සතෝ පස්ස සති ආස්වාස ප්‍රස්වාස ක්‍රියාදාමය සතියෙන් යුතුව සිදු කරනවා නම් ඒ පුරුදු කරන භාවනාව තුළ මේ ඒකාග්‍රතාවය මනසෙහි පුරුදු කරන්නට පුළුවන්කම තිබෙනවා සතෝව අස්ස සතේ කියලා එතන පැහැදිලි කරන්නේ අපි දන්නවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නොනවත්වා අප තුල සිදුවන ක්‍රියාදාමයක්. මේ අයත් වන්නේ කායානුපස්සනාවට කායානුපස්සනාවට අයිති වන්නේ මෙය කායික ස්වභාවයක් නිසායි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කායික ස්වභාවයක් මේ කායික ස්වභාවය සතිය පිහිටවීමට ආධාරකයක් කරගන්නවා. නැවත නැවත නැවත නැවත සතිය පිහිටවීමට ආධාරකයක් කරගන්නවා. සතෝව අස්ස සතේ කියලා කියන්නේ එතනදී මේ විදිහට මේ ක්‍රියාපිළිවෙල ආධාරයක් කර ගැනීම. එහෙමනම් සෑම ආස්වාසයකදීම සෑම ප්‍රස්වාසයකදීම සතිය පිහිටවීම අන්න එතන තියෙනවා අප්පමාදී වීම එතන අප්පමාදයි කියලා කියන්නේ එතන සතිය වැඩෙන්නට ඒ වගේම සිත වෙනත් අරමුණු වලට ගමන් කිරීමට තිබෙන ඉඩකඩ සීමා කරලා මේ එක අරමුණක සතිය පිහිටවන්නට උත්සාහ කිරීම. ඒ එක අරමුණක සතිය පිහිටවන්නට උත්සාහ කරන්නේ කුමක් සඳහාද? එහි ඒකාග්‍රතාවය සකස් කර ගැනීම සඳහායි. දැන් මේ ආකාරයට ඒකාග්‍රතාවය පුරුදු කරන ඒකාග්‍රතාවේ භාවිතා කරන කෙනෙකුට Tamange සිතෙහි ඒකාග්‍රතාවය පුරුදු වුණාය කියලා පුහුණු වුණාය කියලා වැටහෙනවා නම් එතනදී ඔහුට වැටහෙනවා මගේ සිත වෙනත් අරමුණු වලට මේ ශීඝ්‍රයෙන් දුවන කල්පනාවන මෙනෙහිවන විවිධ ආරම්මණයන් ඔස්සේ සිත ගමන් කරන ආකාරය දැන් සීමා වෙලා තිබෙනවා කියලා. දැන් ටිකෙන් ටික මේ ඒකාග්‍රතාවය වැඩෙනකොට එහි තිබෙන සිතෙහි කලබලකාරී විප්සිප්ත බව ක්‍රමෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. ඒකාග්‍රතාවයට විරුද්ධව පහළවන මානසික ස්වභාවය අපි කියනවා ඒට උද්දච්චය කියලා. උද්දච්චය කියලා කියන්නේ සිතෙහි හටගන්න මේ කලබලකාරී විසිරුණා වූ ස්වභාවය. ඒට අපි කියනවා උද්දච්චය කියලා. එහෙමනම් මෙතනදී ඒකාග්‍රතාවේහි වර්ධනයත් ඒකාග්‍රතාවේහි පුරුදු වීමත් පුහුණු වීමත් එවැගේම උද්දච්චයේහි පසුබෑමත් මෙතනදී සිද්ධවන්නට ඕනේ. එහෙමනම් මේ ප්‍රඥාව සකස් කර ගැනීම සඳහා යථාවබෝධයට පත්වන පුජ්‍යලයා සඳහා මේ මනස තුල තමාගේ සිත තුල ඒකාග්‍රතාවය පුරුදු කර ගැනීම සහ උද්දච්චයේහි පිරිහීම එහෙම නැත්නම් මනසෙන් ටිකෙන් ටික අස්වීම මෙන්න මේ දෙපැත්ත පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන කරනවා. ඒ අවබෝධය හොඳට භාවිතා කරන පුජ්‍යලයා තේරුම් ගත්ත පුජ්‍යලයා සෑම අවස්ථාවකම සිත යම් යම් අරමුණු වලට ගමන් කරනකොට සෑම අවස්ථාවකම තේරුම් ගන්නවා මේ මගේ සිත උද්දච්චය නැමැති වෙනත් අරමුණු වලට ගමන් කිරීමේ සිතෙහි කලබලකාරීකම සකස් වීමේ ඉඩකඩ මෙතනදී ඇති වෙනවා කියලා. ඒ නිසාර ආනාපාන සතිය පුරුදු කරන ඒ වගේම මේ සතිපට්ඨානය පුරුදු කරන පුජ්‍යලයා සෑම අවස්ථාවකම Tamange සිතෙහි තමා අරමුණු කරන භාවනා කර්මස්ථානයට සිත පුරුදු කර ගැනීම සඳහා වැඩි උනන්දුවක් ඇති කර ගන්නවා. මේ ආකාරයට මේ ඒකාග්‍රතාවය පුරුදු කරන පුජ්‍යලයා තමාගේ සිතෙහි අරමුණු කල අරමුණු කරා ගමන් කිරීම විවිධ ආරම්මණයන් කරා ශීඝ්‍රයෙන් ගමන් කිරීමේ ස්වභාවය අඩුවන විට ඊටාම හොඳට සිත පිහිටවීමේ හැකියාව ඒ තුල ඇති කරගන්නවා. සිත පිහිටවීමේ හැකියාව ඇති කරගත් පුජ්‍යලයා නිරන්තරයෙන්ම මේ මනසෙහි තිබෙන අර විසිරුණා වූ බවින් තොරව ඊටාම හොඳට අරමුණෙහි සිත පිහිටවීමට සමාධිය උපදවා ගැනීමට අවස්ථාව කරගන්නවා. ඒ සමාධිය උපදවා ගැනීමට අවස්ථාව කරගත් පුජ්‍යලයා ඊළඟට තමා තුළ මේ මනසෙහි ඇති සංසිඳීම නිවුණු බව ඒ වගේම සාන්ත ප්‍රනීත ස්වභාවයට හුරු වෙත් හුරු වෙච්ච පුජ්‍යලයක් වෙනවා. අර එතෙක් පැවතුනා වූ මේ සිතෙහි තිබුණා වූ අසහන අසහන කාලයේ ස්වභාවය විවිධ අරමුණු කරා දවන සිතෙහි තිබුණා වූ විප්සිප්ත බව නැති කරලා සිත නිමිච්ච සිත සාන්ත වෙච්ච පුජ්‍යලයක් බවට පත් වෙනවා අන්න එවැනි පුජ්‍යලයා ඊළඟට තමා තුළ පුරුදු වන මේ සමාධියත් ඒ වගේම සිතුවිලි වල එක්තැන් වීමත් මුල් කරගෙන එතැන් සිට ප්‍රඥාව පුරුදු කරන්නට සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා ප්‍රඥාව පුරුදු කරනවා කියලා කියන්නේ අර යථාව බෝධය ඇති කර ගැනීම සඳහා පුරුදු වීමයි. යථාව බෝධයට උපකාර වන්නේ මේ මුලින් ඇති කරගත්ත සමාධි ස්වභාවය. ඒ සමාධි ස්වභාවයෙන් කරන්නේ සිත එක අරමුණක පවත්වා ගැනීමට පුහුණු වීම එක අරමුණක සිත පවතිනවා නම් ඒ අරමුණේ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පින්නතුනේ යමක යතහා ස්වභාවයේ දකින්න උත්සාහ කරන පුජ්‍යලයා නිරන්තරයෙන්ම මේ සිතෙහි දැමුණු බවක් ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති කරගන්නට ඕනේ. ඒ සමාධියක් ඒකාග්‍රතාවයක් නැති පුජ්‍යලේකුට යථා ස්වභාවයේ දකින්නට පුළුවන් කමක් නැහැ. කුමක්ද මෙහි දකින යථා ස්වභාවය? පින්නතුනේ මෙහි තිබෙන යථාවබෝධය තමයි මේ සෑම ආරම්මණයකම තිබෙන වෙනස් වීම විපරිණාමය අරමුණු කරන්නට අවබෝධ කරගන්නට හැකියාව ඇතිකම ඒට කියනවා යථාවබෝධය කියලා වෙනස් වීම විපරිණාමය අවබෝධ කර ගැනීම එහෙනම් ඕනෑම ස්වභාවයක තිබෙනවා මේ වෙනස් වීම කුමකද මේ වෙනස් වීම දකින්නේ පින්නතුනි ප්‍රධාන වශයෙන් මේ පංචස්කන්ධයෙහි වෙනස් වීම දකිනවා මේ වෙනස් වීම දකින පුජ්‍යලයා තුල එමනම් ශෝකය සඳහා උපකාරී වන මේ ආත්ම දිට්ඨිය මනසින් නැති වෙලා යනවා ආත්ම දිට්ඨිය තිබෙන තුරු මමත්වය තිබෙනතුරු මනසින් අල්ලා ගැනීම තිබෙනතුරු අන ශෝක කිරීම තමා තුළ පවතිනවා එහෙමනම් ශෝකයක් නැතුව නිස්සෝකීව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙන්නේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ වෙනස් වීම අවබෝධ කර ගැනීම තුල මේ උපාදානය, ditthිය, මමත්වය සිතින් ඈත් කර ගැනීමෙන් මමත්වය තහවුරු වෙච්ච තරමට ශෝක කිරීම, ඇඬීම වැළපීමත් ඒහා සමානවම පවතිනවා. ඒ වගේම උපාදානයේ තුලින් ග්‍රහණය කර ගැනීම පරමතම ශෝක කිරීම වැළපීම ඇඳීම ආදිය ඒ ප්‍රමාණයටම පවතිනවා ඒ නිසා යම් කිසි අවස්ථාවක ඊටාම සුළු දෙයක් තමාට දරා ගන්නට බැරි වූ අවස්ථාවක තමා තුළ මතුවන්නේ ශෝකයත් ඒ වගේම වැළපීමත් ආදී මේ ස්වභාවයන්. එතකොට මේ හොඳට තේරුම් ගත්ත පුජ්‍යලයා යමක අනිත්‍ය තේරුම් ගත්ත, ඒ වගේම වෙනස් වීම තේරුම් ගත්ත පුජ්‍යලයා නිතරම ඒ தത്വයට ඔරොත්තු දීමේ හැකියාව තමා තුළ ඇති කර ගන්නවා. එහි තිබෙන ධර්මතාවය තේරුම් ගන්නවා මිස ඒ උපකාර කරගන්නේ නෑ ශෝකය සඳහා. ඒ නිසා නිසෝකී භාවයෙන් යුතුව ජීවත් වීමේ හැකියාව ඇති කරගන්න පුජ්‍යලයක් බවට පත් වෙනවා. අර ශෝක කිරීමේ ස්වභාවය යම් කිසි කෙනෙක් තුල තිබෙනවාද ඒ තාක් කල් පුජ්‍යලේකුගේ ජීවිතය තුළ නැවත නැවත නැවත නැවත ඇඬීම වැළපීම ඒ වගේම ශෝකය මේ ආදී මානසික ස්වභාවයන් දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසා මෙතනදී වඩාත්ම අපි උනන්දු වෙන්නට ඕන කරනවා යමක් පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව ඒ දෙස දකිමින් යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඒ යථා ස්වභාවය තුලින් එහි තිබෙන මේ ධර්මතාවය වඩාත් ප්‍රකට කරගෙන ඒ දෙස ධර්මානුකූලව බලන්නට ධර්මානුකූලව බලනවා කියලා කියන්නේ ඒ යථා ස්වභාවයට අනුව එය තේරුම් ගැනීමයි. එහෙමනම් කෙනෙක් තමා තුළ ඇතිවන සෑම විපත්තියකදීම එහි තිබෙන ස්වභාවය තේරුම් ගන්නවා. ඒ තිබෙන ස්වභාවය තේරුම් ගන්නට බැරි කෙනෙක් තමා තුළ ඇතිවෙච්ච ලෙඩවීමේදී එවැගේම මේ ශරීරයේහි දිරීමේදී ඒ වගේම තමාට ප්‍රිය වූ අයගෙන් වෙන්වීමේදී මෙවැනි සෑම අවස්ථාවකදීම තමා තුළ ශෝක කිරීම නිතර නිතරම හටගන්න පුජ්‍යලයක් බවට පත් වෙනවා. ශෝකී පුජ්‍යලයා සෑම අවස්ථාවකම මේ මනස තුළ භාවිතා වන්නේ තමන්ට ප්‍රඥාවට උපකාරී වන ධර්මතාවයක් නෙමෙයි. ශෝකය කරන පුජ්‍යලයා ඒ සෑම අවස්ථාවකම දෝමනස්සයද ඒට එකතු කර ගන්නවා. ශෝකය දෝමනස්සය කියන මේ ස්වභාවයන් ගැටීමට උපකාරී වන ධර්මතාවයන්. යම් තැනක ශෝකය ඒ වගේම දෝමනස්සය දොම්නස් බව සිතෙහි හටගන්නවද මේ සෑම අවස්ථාවකම මනස තුල පුරුදු වන්නේ ගැටීමයි ගැටීම කියලා කියන්නේ ඒ අරමුණු පිළිබඳව ද්වේෂයෙන් යුතුව ඒ වගේම නිමිච්ඡ භාවයකින් තොරව ද්වේෂ මූලිකව ආධ්‍යාත්මය ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම ඒ තුල පුරුදු වන්නේ අකුසල මූලයන් මිස මේ කුසල මූලයන් භාවිතා කොට ඒ තුලින් ඒකාග්‍රතා සමාධි ඔස්සේ මේ යථා ස්වභාවයේ දකින ප්‍රඥාව පුරුදු කර ගැනීමක් නොවේ. එහෙමනම් මෙන්න මේ කියන මානසික ස්වභාවයට හුරු වෙච්ච පුජ්‍යලයා මේ ශෝකී පුජ්‍යලයා බාල ධර්මයක් පුරුදු කරගත්ත පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඔහු හඳුන්වන වචනය තමයි මෙතන බාල කියන වචනය. ඒ බාල කියන වචනයෙන් හඳුන්වන්නේ ඔහු නිතරම Tamanගේ මනස තුළ මේ දුර්ගුණයන් භාවිතා කරන පුජ්‍යලයක් වෙනවා. ඒ දුර්ගුණයන් භාවිතා කරන තාක් ඔහුට මේ සසරින් මිදෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු නැවත නැවත නැවත නැවත මේ සංසාරයේහි දිගට ගමන් කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා. එවැනි ඒ සසර දිගට ගමන් කරන පුජ්‍යලයා පින්නතුනේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ නුවණින් එවැනි පුජ්‍යලයන් දකිනවා. කොහොමද මේ උස් කඳු මුදුනකට නැග්ග කෙනෙක් පහළ වාසය කරන අය පැහැදිලිව දැක ගන්නවා වගේ පබ්බ තට්ඨෝව බුම්මත්තේ ධීරෝ බාලේ අවෙක්කති එහෙමනම් මෙතනදී මේ උපමාවෙන් පැහැදිලි කරන්නේ සසරින් මිදිච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උන්වහන්සේලා මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා ධර්මයන් තුලින් නිවීමටපත් වෙච්ච උතුමන් වහන්සේලා මේ සසර ගමන් කරන බාල පුජ්‍යලයන් බාල ධර්මයන් පුරුදු කරන පුජ්‍යලයන් පැහැදිලිව දැක ගන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන කරනවා එහෙමනම් අපි මේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ මුදුනට නැගලා මේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදය මුදුනෙහි වාසය කරන්නට සුදුසු පුජ්‍යලයන් බවට පරිවර්තනය වෙන්නට ඕනේ. ප්‍රඥාව නැමැති මේ ප්‍රාසාදයට නගින්නට ගොඩ වෙන්නට සුදුසු පුජ්‍යලයක් වෙන්නේ. ඒ සඳහා තමා තුළ භාවිතා කරන මේ සති ඒකග්ගතා සමාධිය කියන ධර්මතාවයන් මනසෙහි පුරුදු කර ගැනීමයි. ඒ සඳහා මේ මනසේ ක්‍රියාත්මක වන උද්දච්චය නැමැති මේ සිතුවිලි වල විසිරුණා වූ බව සිතෙන් ඈත් කරගෙන මෝහයට මුලාවට උපකාරී වන ඒ මේ සිතේ විසිරිච්ච බව සිතෙන් අස් කරගෙන ඈත් කරගෙන ඒ සඳහා ඒකාග්‍රතාවය පුරුදු කරන්නට ඕන කරනවා. ඒ ඒකාග්‍රතාවයට සිත පුරුදු කරගත්ත පමණින්ම පින්නතුනි මේ ප්‍රඥාවට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒකාග්‍රතාවයේ පුරුදු කරගත්ත කෙනා එතන සිට මේ සමාධිය සකස් කර ගැනීමට උනන්දු වෙන්නට ඕනේ. සමාධිය සාමාන්‍ය සමාධියක් නොවේ සමාධිය බල ධර්මයක් බවට පත් කර ගන්නට ඕනේ. සමාධිය බල ධර්මයක් බවට පත් කරගත් පුජ්‍යලයා අන්න එතනදී පින්නතුනි ඊ타ත්ම උසස් ආකාරයට තමා තුළ මේ යථාබෝධය දැකීමේ නුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා. එතනදී විශේෂ විශේෂිතයක් තිබෙනවා ඒ තමයි මේ ප්‍රඥාව විදර්ශනා කියන වචනයෙන් හැඳින්වීම. එහි තිබෙන්නේ අර යථාව බෝධය ඇති කර ගැනීමේ නුවණ. ඒ යථාව බෝධය දකින්නේ පින්නතුනි කුමක් පිළිබඳවද මේ ස්කන්ධ පංචකය පිළිබඳව තමා තුළ බාහිර වූ තමා තුළ වූද බාහිර වූද සියලු ධර්මතාවයන් පිළිබඳව මේ යථාව බෝධය ඇති කර ගන්නවා යථාව බෝධය ඇති කරගත් පුජ්‍යලයා යමක වෙනස් වීමේදී විනාශයේදී අනිත්‍යයේදී ශෝක වීමක් නැහැ. එයට ඔරොත්තු දෙන එහි ධර්මාව ධර්මතාවයේ තේරුම් ගත්ත පුජ්‍යලේක් බවට පත්ව නිස්සෝකීව කටයුතු කරන්නට උනන්දු වෙනවා. එවැනි පුජ්‍යලෙකුගේ ජීවිතය සැනසිලි ස්වභාවයෙන් යුක්ත ඊ타ත්ම මිහිරි වූ ජීවිතයක් බවට පත් කරගන්නවා. ශෝක වීමක් නැහැ, ඇඬීමක් නැහැ, වැළපීමක් නැහැ. ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ සියල්ලම තමාගේ යථාබෝධයෙන් දකින නුවණත් සමග බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ජීවත් වෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා. අන්න එවැනි පුජ්‍යලයකගේ ජීවිතය ඊ타ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් බව තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ තුලින් මනා ලෙස අපට පැහැදිලි කොට දෙනවා. එහෙමනම් පින්නතුනි මේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ තුල ජීවත් වන්නට සුදුසු ඥාන සම්පයුක්ත ජීවිතයක් භාවිතා කිරීම සඳහා සෑම දිනාටම සෑම අවස්ථාවකම සියලු ශක්තිය ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ධර්මයන් මුදුන්පත් කර ගැනීමට මේ පුහුණු කරගත් ධර්ම මානසිකාරමය කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් පුරුදු කරගත්ත මේ ධර්ම මානසිකාරමය කුසල ධර්මයන් සෑම දිනාටම නිදුක් නිරෝගී භාවයේ පිණිස හේතු වේවා ඒ තුල තව තවත් මේ ධර්මයේ පුරුදු කිරීමෙන් ජීවිත සැනසෙල්ල ඇති කරගෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යම් කිසි දිනක ධර්මයේ දැක සාන්ත වූ ප්‍රණීත වූ අමා මහ නිර්වාණ ධාතුව අරමුණු කරන්නට සියලු දෙනාටම සියලු ආශිර්වාද වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනා ප්‍රතු දේශකයන්න් වහන්සේ යක්කල බෝධිගාම භාවනා මධ්‍යස්ථානාධිපති කොළඹ ප ဋ ාහන ධර්ම සභාවේ අනුශාසක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරතොට වෙස්සබූ ස්වාමින් වහන්සේයි Thank you.